අපි උදේවරුේ සාකච්ඡා කළා ඇස කන දිව නාසය ශරීරය කියන මේ ඉන්ද්‍රියයන්ගෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවා ඇසුරු වෙනකොට ඇසුරට ගන්නකොට අරමුණු කරනකොට පංචකාමයේ හටගන්නේ කොහොමද කියන එක ඒ වස්තු පංචකාම නෙමෙයි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඇත කන දිවනාසය ශරීරය කියන්නේ පංචකාම නෙවෙයි. හැබැයි කාමයට හේතු වෙන කාම සංයෝජනයන්ට හේතු වෙන නිසා ඒවට කියනවා සංයෝජනීයයි කියලා. සංයෝජන එකක් සංයෝජනීය කියන්නේ තව එකක්. සංයෝජනයේට හිත කර කියන එකයි සංයෝජනීය කියන්නේ. දැන් කාමනීය කිව්වොත් කාමයට හිත කර. ඒක කාමයේම නෙමෙයි. කාමයේ නෙමෙයි. හැබැයි අවිද්‍යා තෘෂ්ණා සහිතයෙකුට මේක කාමයේ උපදවන්න ඒකාන්තයෙන් හේතු වෙනවා. ඒ නිසා ඒවා කාමනීය නැත්නම් සංයෝජනීය වෙනවා. ඉන් සංයෝජනීය කියන එකෙන් කවදාවත් ඒ මුලා සංකල්පයේ අවිද්‍යාවෙන් හටගන්න සංකල්ප නතර වුණා නම් ඒ වස්තුන්ට හැකියාවක් නැහැ කාමක පුද්ගලයෙක් ඇති කරවන්න. ඒක තමයි යථාබෝධය ලැබුණාම ලෝකේ කාම වස්තුන් කොච්චර තිබුණත් ඔහු කාමුක කෙනෙක් කරන්න බෑ. කාමයෙන් මිදුණා. කියන්නේ යන්නේ ඒකයි. ඒ ස්වභාවය තමයි ඒ පෙන්නා තියෙන්නේ. එතකොට ඉතින් අපි තේරුම් ගන්න ඕනේ කාමයන්ගේ අසාරත්වයේ ආදීනව වශයෙන් පළමුව දකින්න ඕනේ. ආදීනවේ ආදීනව හැටියට දකින්න ඕනේ. එහි ආස්වාදයේ යමද්ද ආස්වාදයේ ආස්වාදයේ හැටියට දකින්න ඕනේ. නික්කම්මේ නික්කම්මේ හැටියට දකින්න ඕනේ. එතකොට ආස්වාදයේ අල්ප මාත්‍ර වෙනවා. ආදීනවේ මහත් බව වැටහෙනවා. එහි නොවැළෙන නොබිඳෙන ආකාරයෙන් චන්දරාගයේ මිදිලා නිවි සැනසී යාමේ හිත විහිදනවා. නැත්නම් නිවනේ හිත පිහිටනවා. නිකම් මේ හිත පිහිටනවා. ඊට පස්සේ මේ බඳු කර්මයන් කරන්න හිතෙන්නේ නැහැ. එහෙම හිතක් නැතු වෙලා යනවා. කාමක විදිහට හිතන්න කියන්න කරන්න අදහසක් එන්නේ නැතුව යනවා. අන්නේ ක්‍රමක්‍රමෙන් සකස් වෙලා එන හැටි. ඉතින් द्वේෂය හටගන්නේ මොකක් නිසාද? තමන් බලාපොරොත්තු වෙනා මේ ලෝකේ මොනවා හෝ කාම රූප අරූප කියන මේ ස්වභාවයන් තුල මොනවා හෝ දෙයක් බලාපොරොත්තු වෙනවා. පංචකාමී විතරක් නෙමෙයි. නිරතර තත්වඨානාන්තර ඒ වගේම තමන්ගේ කුල මල වල තියෙන උසස් පහත්කම් මේ එක එක දේවල් වලින් තමන්ගේ தත්ත්වය උසස් කියලා බලාපොරොත්තු වෙනවා. ඕකට කියනවා එක්තරා විදිහක මාන්නකාරකම. ඒ මාන කියන ගතිය තියෙනකම් ඒකට පහර වදිනකොට ගැටෙනවා. වික්ෂිප්තභාවයටපත් වෙනවා. ඒ මානෙ කියන යම් තරමක් අඩු වුණාද ඒ තරමට ගැටීම අඩු වෙනවා වික්ෂිප්තභාවය අඩු වෙනවා. මානෙ සම්පූර්ණ හිදිර යන්නේ අරිහත් මාර්ගඥානෙයි. එතකම්ම අර උදහස් බව තියෙනවා. අවිද්‍යාව ඉවර කරන්න බෑ ඉතින් මානෙත් එක්කලා ඔක්කොම තියෙන මාන උද්දාච්ච අවිද්‍යාව. දැන් මේ මාන ක්‍රම තුනකින් විග්‍රහ වෙනවා. සේයමාන, සදිසමාන, හීනමාන කිය. දැන් මේ මේ කාරණා තුනෙන් කෝකට කෝකට හරි වැටෙනා මේ සාමාන්‍ය මේ ලෝකේ ඉන්න පුද්ගලයෝ. ඒ කියන්නේ මම අනික් කටට උසස් කියලා සේයමානය කියලා එකක් තියෙනවා. මම මොකද අනුට දෙවෙනි වෙන්නේ? එහෙමත් අදහසක් එනවා. මමත් එකයි අරුණුත් එකයි. දෙගොල්ලෝ මේක වාගෙන. තවත් අදහසක් එනවා. සරි සමාන. සමාන කරලා හිතනවා. අනික තමයි හීනමාන. අනේ අපි කවදාද වගේ උසස් වෙන්නේ? ඒ තත්ත්වෙටපත් වෙන්නේ? අපි ඉතින් කොහොමද දුර්වලලා එන්නේ? නැති බැරිය උන්නේ? ඔහොම කිය කී ඉතින් අපි ඉතින් කොලයෙන් පහත් ආයෙනේ. අපි කොහොමද මේ තත්ත්වෙට එන්නේ? ඔහොම තමන් ඉතින් ඇකිලිලා යනවා. හීනමාන ඇති වෙලා. එකනේ ලොකු කරලා එකනේ පුංචි වෙනවා. ඔය කාරණා තුනමත් ගැලපෙන්නේ නැහැ. තමන් ලොකු වෙලා අනුන් පුංචි කරන්නවත් අනුන් ලොකු කරලා තමන් පුංචි කරන්නවත් තමනුත් අනුනුත් සමාන කරන්නවත් කියන මේ තුනට තමයි යෝගික මාන තුන් ආකාරයක් කියලා. ඔන්නේ තුන් ආකාරයේ තියෙන තාක්කල් ඔහුගේ බලාපොරොත්තුව ඉෂ්ට නොවන විදිහට යම් කිසි දෙයක් සිද්ධ වෙනකොට ඔහුගේ මානසිකත්වයේ ලොකු වික්ෂිප්තතාවයකටපත් වෙනවා ගැටෙනවා ඊට විරුද්ධව සටන් කරන්න නැගී සිටිනවා අන්නේ සටන් කිරීමට ගත්තාම දස අකුසලයේම සිද්ධ වෙන්න හේතුකාරකයක් වෙනවා එදා ඒක හරි භයානකයි ඒ භයානක தත්ත්වය ඇති මේ ලෝකේ වටිනවා කියන මූලාවෙන් නිච්ච සුඛ අත්ත අත්ත සුභ කියන නිච්චයි සුඛයි අත්තයි සුභයි කියන මුලා මුලා අදහසක් තියෙනවා අසෘතවත් පෘතජන කියන බුද්ධලයා ඕකේ තමයි ඉන්නේ. කවදා හරි දහම අහලා සෘතවත් භාවයටපත් වුණාම යාට කියන්නේ සෘතවා අරිය ශාවකෝ. අසෘතවා පෘතජනෝ කියන එක එතන නැහැ. අන්නේ අසෘතවා පෘතජනෝ කියන දහම් නොදත් නිසා දහම් තේරුම් ගත්තේ නැති පෘතජන පුද්ගලයාට ඔය මානිය හරි බලවත්. සතර පහ ගත වෙන්න හේතු වෙන පාප කර්ම කරන්නලත් මුල් වෙනවා. ඒතරම් බලවත් වෙනවා. ඒ වගේ තමන්ට කර කියා ගන්න දෙයක් නැත්නම් හරි වේදනාව විඳිනවා හිතෙන්. විශාල දුක් වේදනාවක් මානසික වශයෙන් විඳිනවා. මට පහත් කරලා කතා කරනවා. ඇයි මට එහෙම කතා කරන්නේ? පුළුවන්කමක් තියුණා ගහලා බැලලා කට කඩලා හරියනවා කියලා හිතනවා. ඒ වුණාට බෑ නැගිට ගන්නත් බෑ. ගහන්න ගියොත් එහෙම අල්ලා ඔළුව පළලා දායි කියලාත් බයයි. කොන්ද කල්ලා දායි කියලාත් බයයි. හැබැයි හරිය අකමැති තමන්ට පහත් කරනවා කියලා. ඉතින් ඕකට ප්‍රතිචාර දක්වා ගන්න බැරිනොත් මනස හරිය අමාරුවේ වේදනාවෙන් ගැටෙනවා. විශාල මානසික වේදනාවක් විඳිනවා. උසස් වෙන්න හදන පුද්ගලයෙක් ඉන්නවා. ඒ උසස්කම දෙන්නේ නැහැ කවුරුවත්. එතකොටත් හරිය අමාරුයි. මම මෙච්චර කරලා බැලුවා මෙච්චර උසස් වෙන්න හදනවා මට කවුරුවත් මාව පිළිගන්නේ නැහැ. අර වැඩක නැති හිස් එකේ ඌ පිළි අරගෙන ඌට ලොකු තැන් දෙනවා. අන්න එහෙම අදහස් එනවා. අන්න ඒක තමයි තමන්ගේ තියෙන උච්චමානිය. ඒකෙනුත් තමා වද විඳිනවා. ඒකට දෙන ප්‍රතිචාරයේ ද්වේෂ සහගත ගැටීමක්. ඔන්නව දකින්න ගැටීමට මුල් වෙන හැටි. ඒ වගේම ගැටීමක් ඇති වෙන්න නව ආකාරයක් ඔය ඒකාකාරී ඔය විදිහට කිව්වේ නව ආකාරයක හේතු වෙනවා. ගැටීමක් ඇති වෙන්නේ අපි අර සෙය්‍යමාන, සයිසමාන, හීනමාන කියන තුන් ආකාරණ එක ක්‍රමයකට කිව්වේ. ඒ වගේ මොකද තමන්ගේ தത്വයේ සමාව වැදගත් කියලා හිතාගත්තාම මම කියලා ශ්‍රේෂ්ඨයේ හිතාගත්තාම ඒ මුල් කරගෙන අනික් අය දක්වන ප්‍රතිචාර අනුව ගැටීම් ඇති වෙන ක්‍රමයක් තියෙනවා. ඒතර ඔහු හිතා ගන්නවා යම්කිසි දෙයකින් මේ වටිනාකමක් තියෙනවා මේ භවයේ නැනම් මා මා තුල මම කියන මේ ස්වභාවය තුල මේ පැවැත්ම තුල හරි වටිනාකමක් තියෙනවා කියලා මමත්වයේ දරාගෙන ඉන්නවා නම් ඒ මමත්වයේ දරන Tamanට කවුරු හරි ඒකට උදව්පකාර කරනවා නම් Tamanගේ කටයුතු වලට එයා හොට ප්‍රියයි එතකොට යම්කිසි පුද්ගලෙක් ඒ මමත්වයට පහර ගහලා කතා කරනවා නම් ඒක බිදහරින්න බලනවා නම් ඔහු එක තරහ එනවා, අමනාප වෙනවා. එයා ඔහු අප්‍රිය නිසා. එතකොට මොකද කරන්නේ? එයා හිතා ගන්නවා මේ බුද්ධිලා මට හිංගි කරනවා, හිංසා කරනවා. මට කරදර කරනවා. ඒ නිසා මම ඔයකට පලි ගන්න ඕන. ගහන්න ඕනේ, වයින්න ඕනේ, හිංගි කරන්න ඕනේ, පලි ගන්න ඕනේ කියලා තමන්ට අදහසක් එනවා. මෙන්න ද්වේෂය නැගෙන ක්‍රමයක්. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ලෝකේ මේ අධ්‍යාප බොහොම හොඳයි කියලා හිතා ඉන්න එකනට තවත් ලෝකේ හොඳ අය ඉන්නවා. එයාගේ යාළුවෝ. ඒ අය මට හිතවත්තු කියන වචනයක් තියෙනවා ඒගොල්ලන් ළඟ. මගේ හිතවතට හිංගියක් හිංසාවක් කළා කියලා. ඒ මුල් කරිනත් දැවෙනවා ඒ අය කියලා. ගැටෙනවා. රණ්ඩු වෙනවා. ගහමරා ගන්නවා. අන්න ද්වේෂය නැగిලා එන ක්‍රමයක් ආවෝ. අනික් ක්‍රමේ තමයි තමන්ගේ හතුරව දැකලා ඒ හතුරට කවුරු හරි උදව් කරනවා දකින්න උපකාර කරනවා දකින්න ඕකා මගේ හතුරා ඕකට උදව් කරන උපකාර කරන්නේ මට පේන්න බෑ ගහ ගන්නවා බැන ගන්නවා මරා ගන්නවා ද්වේෂයෙන් අන්න දැනට කියනවා තුන්වෙනි ආගාදේ ඔය නවවිධ ආගාද කියන ඒවෙන් තුනක් ආගාදයක් කියන්නේ මහා ප්‍රපාතයක් මහා වලක් ආවාට කියලාත් කියන්නේ. එහෙම එහෙකට වැටුණු ගොඩේ ඉන්න බැරුවා වාගේ. එහෙම උපමාවකින් පෙන්නනවා ওই දූෂ්‍ය මානසිකත්වයෙන් වැටුනොත් එහෙම මොනම යහපත් දෙයක් වා කරගන්න බෑ. හිත දූෂ්‍යයි. නැවත සුද්ධ කරගන්න හරි අමාරුයි. ඒකේ ආදීනව දැකලා එහෙම දේවල් තියෙනවා නම් ඒක හේතුව දැකලා අත්හර ගන්න බලා ගන්න ඕන විදිහට. එහෙනම් මේ තමන් වටිනවා තමන් කියලා මේ අත්බැවක් වටිනවා කියලා හිතාගත් එක මුල් කරගෙන තමයි මම වටිනවා ඉතින් මට උදව් කරන අයත් මගේ යාළුවෝ මට හිඟි කරන අය මගේ වෛරක්කාරයෝ ඔන්න ඔය කාරණා තුන ඇති වෙලා මට හෝ මගේ යාළුවන්ට හෝ හිඟි කරනවා නම් හිංසා කරනවා නම් ඊට විරුද්ධව අපි නැගී සිටිනවා මගේ හතුරාට උදව් කරනවා නම් ඊට විරුද්ධවත් නැගී සිටිනවා කියලා ඔය කියන කාරණා තමයි ඉස්සෙල්ලා මේ කියාපු හරි විග්‍රහ කළේ ඔය ආයතරය මෙන්න මේ විදිහට කාරණා තුනකින් ආගාධ තුනක් නැත්නම් ඔය වෛරකරන්න ද්වේෂය නගන්න හේතු වෙන කාරණා තුනක් කොහොම මතුවෙනවා ඊට පස්සේ තවත් එකක් දකින්නවා එහෙම කරපු අය මතක් වෙනවා ඔකමට ඉතර හිංගි කළා එහෙමත් මතක් වෙනවා මගේ හතුලටත් ඔක මගේ හතුලට උදව් කළා මගේ මිතුරට නැහැන මගේ හිතවතට සිංගි කළා. ඔය කාරණා තුනෙන් අතීතයේ කරපුවා මතක් වෙලා. ඒක මතක් කර කරත් වෛර බඳිනවා. තරහ ඇති කර ගන්නවා. මනස දෝෂය කර ගන්නවා. මේ තවත් ආගාදීට වැටෙන දූෂිතාවයට වැටෙන කාරණා තුනක් ගොඩ නැගෙන හැටි. ඊට පස්සේ අනාගතය ගැන හිතනවා. දැන් ඔවුන් හිටියොත් අනාගතයේත් මට වෛර කරයි. මගේ හිතවතටත් කරදර කරයි. ඔවුන් තව හොඳට හරියට මගේ හතුරන්ට උදව් කරයි. ඔය කාරණා තුනක් මුල් කරගෙන තවත් දූෂිතතාවයක් හට ගන්නවා. මෙන්න මේකට කියන මේ තුම් පොළ මේ අතීත අනාගත වර්තමාන කියන මේ කාලත්‍රයේට කාල තුනට ඒකට තුම් පොළ ගානේ වෛර ඇති වෙන්න දෙව්සේ හිත ඇති වෙන්න හේතුකාරක වෙන කාරණා තුන ගානේ නවයක් උතර කියවුණා. ඕකට කියනවා නවවිධ ආගාධ වස්තු. ඉතින් මෙන්න මේක තමයි තරහයන ටික හොයන්න ඕන මුල. අන්න ඒතොර තමයි කිව්වේ යම්කිසි කෙනෙකුට द्वේෂය නැගෙනවා නම්. ඒ මොකද්ද द्वේෂය කිව්වේ කියලා දැන් ඉතින් ඔය තුනේ තෝරා ගන්න ඕන. දැන් द्वේෂයට හේතුව මොකද්ද? මම කියලා චන්දරාගයෙන් මම කියලා හරි වටනා දෙනවා දෙයක් තියෙනවා කියන අවිද්‍යාවේ නිගමනයේට කොටු වෙලා එහෙම නිගමනයක ඉඳීම. ඕකට කියනවා මිත්‍යා දෘෂ්ටිගත වීම. අන්නේ මිත්‍යා දෘෂ්ටි ගත වෙලා හිටන් ඒ ගති ලක්ෂණ ඇති කර ගැනීම තමයි අර දූෂිතතාවය ඇති වෙන්න හේතු උනේ. දැන් අපි දැනගත්තා අපිට ඕනකම තියෙන ප්‍රශ්නේ මොකද්ද? මේ ඇති වෙන දූෂිතතාවය මානසික දූෂිතතාවය නැති කරගන්න නම් මෙන්න දූෂිතතාවය කියන්නේ මේකයි දූෂිතතාවයට හේතුව මේකයි කියලා දැනගත්තා. එහෙනම් දූෂිතතාවයට හේතුව අපි අවිද්‍යාවෙන් යුක්තව වැරදි ආකල්පෙන් දෘෂ්ටිගත වෙලා හරි වටිනා දෙයක් මේ ලෝකේ තියෙනවා මම කියන්නේ එහෙම වටිනා දෙයක් කියලා හිතාගෙන ඉන්න ස්වභාවය. එහෙම වටිනා දෙයක් තියනවද නැද්ද කියලා විමර්ශනය කරන්න ඕනේ කී වටිනා දෙයක් කිව්ව මම කිව්ව මගේ කිව්ව යම් කිසි දෙයක් ඇත්නම් යම් සාරත්වයෙන් ගත්ත දෙයක් ඇත්නම් ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ත අසුභ කියලා. කාරණා හතරකින් බුදුරජාන් වහන්සේ ඒකේ සත්‍ය ස්වභාවය පෙන්ලා තියෙනවා. ශ්‍රාවකයන්ට දේශනා කළේ උන්වහන්සේ දුටු සත්‍ය ඔබලත් හිතලා බලන්න. එතකොට මේක ඇත්ත පෙනෙයි. අන්නේ බුදුරන් වහන්සේ දේශනා කළ දහමට අනුකූලව මම මේ යම් තැනක වටිනවා කියලා හිත බැඳගත්තා මම කියන තැනක හෝ මගේ කියන දේක හෝ මම මේ මං සාරවත් කියලා නිගමනය කරපු දේක හෝ ඇදිලා බැදිලා හිටියනම් වටිනවා කියලා. ඒ වස්තුව ඒ ස්වභාවය නිත්‍ය සුඛ අත් කියන ඒවට අයිතිද? සුභ කියන ඒවට අයිතිද? නැන අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන ඒවට අයිතිද? හොඳට මෙනෙහි කළා බලන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට දකින්නා ලෝකෙට අයිති කිසිම දෙයක් නිත්‍ය සුඛ අත් සුභ කියන මේ කාරණා හතරේ නෑ. ඒක හැවටුම. මුලාව. මුලාවේ තීරණේ. අනිත්‍ය දුක්ඛ අනාත්ත අසුභ කියනවා නම් ඒක තමයි ප්‍රඥාවේ තීරණේ. ප්‍රඥාවේ ස්වභාවයෙන් දකින්න හැටි. එහෙම දකින්නකොට ඒ පිළිබඳ යම් චන්දරාගයක් බැඳීමක් තිබුණා නම් අන්නේ ආසාව, තෘෂ්ණාව, එහෙම නැත්නම් ඉච්ඡාව, එහෙම නැත්නම් නන්දිය, ওই නම් ඔක්කොගෙම කියන්නේ යම් කිසි එක ස්වභාවයක්. ওই තෘෂ්ණා කියන ස්වභාවය හැටි. අන්නේ ඒක එතනින් දුර වෙලා යනවා. චන්දරාගය කිව්වෙත් ඒකයි. ඒක දුර වෙලා යනවා. අන්නේ චන්දරාගයේ දුර වුණොත් අර වටිනවයි කියන මමත්වේ ඉවර වෙනවා. මමත්වයේ හක් වෙනකොට මමත්වයේ දුර වෙනකොට අර ඉස්සෙල්ලා තිබුණ දූෂ්‍ය වෙච්ච මානසිකත්වයට හේතු වුණ වටිනා දේ ලෝකේ දැන් පේන්නේ නැහැ. ඒකෙන් ඉවත් වෙලා. එමෙනි කාට හිංග කරන්නද? මම කියලා ගන්න වටිනා දෙයක් නැන්නා. ඉතින් මං ඉතින් මොනවා රකින්නද? කැඩෙන දාක කය කැඩුනාවි, බිඳෙන දාක කය බිඳුනාවි, නැහෙන දාක කය නිහුනාවි, නැහුනාවි. අමා නිවන් සුව මට වූවේ කියලා යථාර්ථය දකින්නට කොහොම හිතෙනවා? අන්න ඒක ගත්තාම දකිනවා. මෙන්න द्वේෂය දැක්කා, द्वේෂයට හේතුව දැක්කා, द्वේෂ නිරෝධය දැක්කා. द्वේෂය නැති කරන හැටි. ඊට පස්සේ ඒකට මාර්ගය මොකද්ද? ඒකට මාර්ගය තමයි අර ඒ දේශයේද හේතුනා වූ චන්දරාගයෙන් බැඳුනා වූ යම් යම් ස්වභාවය වැද්ද අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් නිතර නිතර සිහි කරලා ඒකේ අසාරත්වය දැනගන්න එක සත්‍යයේ විහිදලා සත්‍ය ස්වභාවය දකිනවා. සත්‍ය ස්වභාවය දැක්කහම මොකද වෙන්නේ? ඒක සම්මා දිට්ඨි වෙනවා. ඒ සත්‍යයට අනුකූලව ඊට පස්සේ කල්පනාව නැගෙන්නේ. අව්‍යාපාද අවිහිංසා නිකම්ම වශයෙන්. ඒක සම්මා සංකප්ප වෙනවා. සත්‍යයට අනුකූලව ඊට පස්සේ කතා කරන්නේ. එතන බොරු කේලම් පරුස වචන ප්‍රලාප නැති වෙනවා. සම්මා වාචා වෙනවා. සත්‍යයට අනුකූලවයි ක්‍රියා කරන්නේ. ප්‍රාණඝාත අදත් ආදාන කාමිත්‍යාචාර දුරු වෙනවා සත්‍යයට අනුකූලව ක්‍රියා කරනකොට. ඒක සම්මා කම්මන්ත වෙනවා. සත්‍යයට අනුකූලවයි ජීවත් වෙන්නේ. සම්මා ආජීවය නැගිනවා. සත්‍යයට අනුකූලවයි තමන්ගේ උත්සාහය නිවන කරා තියලා. සම්මා වායාමයේ නැගිනවා. සත්‍යයට අනුකූලවයි නිතර සිහි කරන්නේ. සම්මා සතිය නැගිනවා. සත්‍යයට අනුකූලව අකම්පේ බාහිරපත් වෙන්නේ. සම්මා සමාධිය නැගිනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැටෙනවා. ඒක තමයි මාර්ගය කියලා දකිනවා අර द्वේෂයෙන් මිදෙන. දේශක්ඛයෝ නිබ්බාණං කිව්වේ द्वේෂයෙන් මිදුණා ලබන නිවීම සැනසීම. එහෙනම් ඒකට දැන් අහුණා කාරණා හතරක්. द्वේෂය මොකද්ද? द्वේෂ සමුදය මොකද්ද? द्वේෂ නිරෝධය මොකද්ද? ද්වේෂ නිරෝධ මාර්ගය මොකද්ද? ඔන්න ඔය ටික දැනගෙන අයින් කරා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණනි එකම දහමක් ඉවත් කරපල්ලා. මම ඔබලාට අනාගාමී බවට ඇප වෙනවා. කවර එකම දහමක්ද? ද්වේෂය නැමැති එකම දහම ඉවත් කරපල්ලා. මම ඔබලාට අනාගාමී භාවයට ඇප වෙනවා. එහෙනම් බුදුරන් වහන්සේ ඇප වෙන්නේ එහෙම අයට. ඇප වෙන්න පුළුවන් නිසා. ඒ කියන්නේ කිසි දවසක ද්වේෂය දුරු කරගත්තොත් මේ මනුස්ස ලෝකේ කාම ලෝකේ දුක් විඳින්න ආයි උපදින්නේ නැහැ. ඒකේ නිදහස. අනාගාමී කෙනෙක් නම් සුද්ධාවාසී උපදින තත්ත්වයට ඇදලා තමයි අනාගාමී ඵලයටපත් වෙලා තමයි මෙතනින් චුත වුණොත් චුත වෙන්නේ අරිහත් නොවුනොත්. අරිහත්යෙන් කෙලවර කරන මාර්ගයක් ඔය. අර පොඩි මාත්‍රයක් හරි උපාදාන මාත්‍රයක් ඉතුරු වුණොත් අනාගාමී ඵලෙ මිසක් එයින් පල්ලිය බහින්නේ නැහැ. ඒ නිසා ඊළාට සුද්ධාවාසගත වෙලා ඒ කාලේ ගෙවුවට පස්සේ සසර ගමන කෙලවර කරනවා මිසක් නැවත දුකට වැටෙන්නේ නැහැ. අන්න ඒක හතර ආකාරයෙන් දකින්න හැටි. ඕ වගේම රාගයක් දකින්න පුරුදු වෙන්න ඕනේ. රාගය කියන්නේ මොකද්ද? රාග සමුදය මොකද්ද? රාග නිරෝධයේ නිවන බව දැකලා ඒ මොකද්ද කොහොමද ඇති ස්වභාවය? රාග නිරෝධ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඔය හතර ආකාරයෙන් රාගය ගැන දකින්න පුරුදු වෙන්න ඕනේ. මෝහය ගැන එකපාරේ හිතා ගන්න බෑ. මොකද හේතුව? මෝහය කියන්නේ වැහිච්ච දෙයක්. Tamanට තවාගේ මෝහේ පේන්නේ නැත් අතර වැහෙනවා මෝහේ තියෙනකම්. තමන් වැරදිද කියලා බැලුවොත් තමන් වැරදි කියලා පේන්නේ නැහැ වැහෙනවා ඒක. මම හරි. මගේ කතාව හරි. මගේ ක්‍රියාව හරි අනික් කෙනයි වැරදි. ඔය අදහස එනවා. ඒ හරි වැරද්ද බලන්න පැත්තක හිටපු ඥානවන්තයෙක් නැත්නම්ගේ ඔය දුරු කරපු කෙනෙක් ඉන්න ඕනේ. මොහය ක්ෂය කරපු රාග දේශ මොහ ක්ෂය කරපු උත්මේ හිටියන රාතන් වහන්සේ නමක්. උන්වහන්සේ පැත්තකින් නම් බලනකොට පේනවා. මෙන්න මේ ආකාරයෙන් මේ පුද්ගලයාගේ මෝහය තියෙනවා. ඒ කරන කටයුතු වලුත් වැටහෙනවා. මෝහයෙන් කරන දේවල්. ඒක නමුත් තම තමන්ට පුද්ගලිකව මෝහය එකපාර වටහා ගන්න බෑ. එහෙනම් ඒකෙත් ක්‍රමයේ දැනගන්න ඕන. මෝහේ පිහිටන ක්‍රමයක් තියෙනවා. බලවත් මෝහේ රාග දේශ සමග පිහිටනවා. රාගයේ සමග මෝහේ පිහිටනවා. එකක් වෙලා හිටන් ප්‍රතිඵල එනවා. ද්වේෂයත් සමග පිහිටන මෝහය. ද්වේෂ මෝහ වෙලා ප්‍රතිඵල වෙනවා. රාග දේශ දෙක නැති කළොත් අර කියන ක්‍රමයට ධර්ම මාර්ගයේ තේරුම් අරගෙන ඒ දෙක හා බැඳිලා තිබිච්ච මෝහ කොටස් දෙකක් දුරු වෙනවා. අන්න එතන සියුම් මෝහය ඉතුරු වෙන්නේ. ඒ සියුම් මෝහයට පුළුවන්කමක් නැහැ. Tamange මනස වහන්න. මොකද හේතුව නීවරණ මට්ටමේ තිබිච්ච මනස වහන කොටස රාග දේශික දුරු දෙක දුරු වෙනකොට ඒ සමග බැඳුණු මෝහයත් එක්ක දුර වෙලා යනවා. ඊට පස්සේ තිබෙන සියුම් දේ Tamanට දැනෙනවා. මගේ මානසිකත්වයේ තව මෝරලා මදි මෙන්න මේ ටික මට තව ඉතුරුයි. මේ රාගයේ ඉතුරුයි. මෙන්න මේ ආකාර රූප රාගයේ ඉතුරුයි. මෙන්න මේ ආකාර අරූප රාගයේ ඉතුරුයි. එහෙනම් ඒ ටික තියෙන්නේ මෝහයත් එක්ක සමගයි ඒ මෝහය මල් ළඟ තියෙනවා කියලා තමන්ගේ මෝහය තමන්ට දැනෙනවා එතකොට. අන්න එහෙම දැනගත්තාම ඒ මෝහේ තියෙන්නේ මොකක් නිසාද? ලෝකයේ මොනවා හෝ කියලා ලෝකේ තව බැඳීමක් තියෙන නිසා. ඒ බැඳීමත් අන්තිමට තේරුම් බලන්නේ ඒකෙත් ගන්න දෙයක් නැහැ කියලා. ඒ ඒ බැඳුණු තැන් මනසියෙන් සිහි කරනකොට දැයින්න පටන් ගන්නවා. මගේ හිත මෙන්න මෙහෙම තැනක බැඳිලා තියෙනවනේ තව. ඒ තැන මොකද්ද? නිත්‍ය සුඛ අත්තද? සුබද? නැන්නගේ වැදිලා තියෙන තැන අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබද කෝවරත අහුවෙන්නේ. අන්න ඒතර අහුවෙනවා. ඒකාන්තයෙන් අනිත්‍ය නොවන දුක්ඛ නොවන අනාත්ම නොවන අසුබ නොවන දෙයක් ලෝකේ නැහැ. එහෙනම් Tamanට නොදැනී තිබුණා මිසක් නිත්‍ය සුභ අත්ත්‍ය සුඛ කියන හදාහතින් ගත්තා මිසක් ඇත්ත එතන තිබිලා නැහැ. එහෙනම් ඇත්ත මොකද්ද? අර ප්‍රියයි මනාපයි හොඳයි කියව රූප රාගෙන් රූප ලෝක හරි අරූප රාගති අරූප ලෝක හරි කොහි හරි තියෙන මානසිකත්වයක් හරි තත්ත්වතාලාන්තරයක් හරි ඇත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන මේ ටිකෙන් යුක්තවනි. එහෙනම් මම කියන්න මගේ කියන්න ඒක අලගන්න සුදුසු නෑ. සාර ධර්මයක් හැටියට ගන්න සුදුසු නෑ. Tamanට තේරෙනවා. ඒ දහම යලි යලි සිහි කරනකොට එහියම් චන්දරාගයක් තිබුණාද? ඒ චන්දරාගයත් එක්ක බඳුන යම් මෝහයක් තිබුණා නම් ඒක දුර වෙලා යනවා. ඒක දුරුනහම මෝහයෙන් තොර වුණාට ලෝකයේ කිසිම තැනක මනසින් ඇලීමක් හෝ නැත්නම් කායික වශයෙන් මානසික වශයෙන් කිවෙන කිසිම දෙයක ඇලෙන ස්වභාවයක් තිබුණා නම් ඒක අත්හැරලා යනවා. ද්‍රව්‍ය වස්තු අත්හැරින්නේ අරමුණ තියෙනවා. අරමුණෙහි ඇලෙන ස්වභාවයක් තිබුණා නම් ගැටෙන ස්වභාවයක් තිබුණා නම් මුලා වෙන ස්වභාවයක් තිබුණා නම් ඔන්න ඔය ටික ඉවරයි. ඕකට කියනවා රාගක්කයෝ නිබ්බානං, ද්වේෂක්කයෝ නිබ්බානං, මෝහක්කයෝ නිබ්බානං. ඔන්න බැඳීම් වලින් නික්මිලා ගියා. රාග දේශ මොහ බැඳීම් යම් තැනක නැද්ද? එතන අරිහත්වේ. ඒතර තෝරා ගන්න ඕනේ. ඉතින් අරිහතුන් වහන්සේ හිතන්නේ නැද්ද කියන්නේ නැද්ද කරන්නේ නැද්ද? චන්ද රාගය කියන්නේ හිතන කියන කරන එකද? නැන මොකද්ද කියලා දැන් හොඳට තෝරා ගන්න ඕනේ. දැන් අපි වැසිකිලි යනවා. දවසට දෙපාරක් හරි තුන් පාරක් හරි කියවතාවක් හරි කමක් නැහැ වැසිකිළියට ගිහිල්ලා ඉඳගෙනත් ඉන්නවා බලන්න ඕනේ හිතලා මම දැන් දවස් ගාණක් මේ මෙච්චර කාලයක් අවුරුදු 15ක් 20ක් 30ක් 40ක් 50ක් 60ක් තිස්සේ වැසිකිළි ගියානි ඉඳගෙනත් හිටියානි මට හිතක් එහෙම ඊතන් හෝ දැන් හෝ ඉස්සර හෝ ඇති වුණාද අනේ මට වැසිකිළියේ ඉඳගෙන ඉන්න නැත්නම් කොච්චර හොඳ කියලා අනේ මට වැසිකිළිය යන්න නැත්නම් බල පුරා දාන ඉරට වැසිකිලියන් හිතෙන එක නෙමෙයි මේ කියන්නේ. වැසිකිලිය ගිහින් ඉඳ හිතෙන්නේ නැහැ. අපි දන්නවා ඒකේ සුබ දෙයක් නැති බව. ප්‍රියයි කියලා ගන්න දෙයක් නැති බව. හැබැයි මුළු ජීවිත කාලේ පරිහරණය කරනවා. වැසිකිලි කැසිකිලි පරිහරණය කරනවා. ඒවා හොදලත් පිරිසිදු කරනවා. හැබැයි චන්දරාගයෙන් බැඳිලා නැහැ එක දවසක්වත්. මෙන්න මේ ක්‍රමයට ලෝකේ අපිට කරන්න තියෙන සියලු කටයුතු ඔය මල මුත්‍රා කරන්න යන ස්ථාන වාගේ හිතන්න ඕන දකින්න ඕන. හරයක් නිසා කරනවා නෙමෙයි නොකර බැරි දේවල් නිසා කරනවා. උදව්වට කෘතෝපකාර කරන්න ඕන ඒක නොකර හොඳ නෑ. නිසා අපි ඒවා කරනවා. හොඳ නිසා නෙවෙයි. ඒවා යුතුයකම් නිසා. අනාථ වෙලා ඉන්න සත්වයකට උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් නම් ඒක හොඳ වැඩක්. හොඳ වැඩක් කියන්නේ ඒක ඇදිලා පැදිලා ඉන්න නෙමෙයි. ඊ අනාථ සත්වයා ඒකේ මිදිලා හිටන් ගොඩ ඇදින් ඒ සත්වයා නිවන් අවබෝධ කරගන්නවා නම්. ඔහු විදින අනන්තයෙන් ඔහු නිදහස් වෙනවානේ. යම් සත්වයක මේ අනන්ත දුක් විඳගෙන යන සසරෙදී මගෙන් ලැබෙන්නා වූ යම් කිසි උපස්තම්භකයක් ඒ කියන්නේ උදව්වක් උපකාරයක් තිබුණොත් ඒක මුල් කරගෙන යම් කෙනෙක්ගේ මහ දුකෙන් මිදෙනවා නම් ඔහු කොච්චර යහපතක්ද කරගන්නේ. අන්න එහෙම නිවනේ මෙපිට නැති. නිවන මුල් කරගත යහපත දකිනවා. අරිහතුන් වහන්සේ. දැක්කට පස්සේ උන්වහන්සේ උන්වහන්සේගේ ජීවිත කාලේ නිකන් ඉන්න සිරිතක් නැහැ. අනික් අයට වඩා වැඩක් උන්වහන්සේලා තියෙනවා. මොකද්ද දයානුකම්පාවෙන් ලෝක සත්වයින්ට යහපතක් සිද්ධ කරලා දීලා තමන්ගේ කාලයේ අවසන් වෙනකොට අපතේ අරින්න නැතුව ඒ යහපතත් කරලා කිසි දෙනක නොබැඳි අවසාන පිරිනුවන් පෑම වෙනකම්. ඉතින් මේ වගේ වටිනා අවස්ථාවන් තේරුම් ගන්න බැරුව සමහර අය හිතන්නත් එපා කියන්නත් එපා කරන්නත් එපා මුකුත් එපා පිනුත් එපා ඔය ඔක්කොම අත්හරින්න කියලා තියෙන්නේ කියලා. අත්හරින්න කිව්වේ චන්දරාගය චන්දරාගය අත්හරිනකොට චන්දරාගයත් එක්ක කිරිච්ච යම්තාවක් වැඩ නැත්නම් ඒ ටික කොහොමවත් අත්හැරෙනවා. සියලු වැඩ අත්හැරලා හිටන් නිවන් දකින්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ නැහැ. නමුත් සමහර ලාවට හිතුමතේන කතා කරන අය සියල්ල අත්හරින්න. සියල්ල අත්හරින්න කිව්වේ මොකද්ද කියලා තෝරා ගන්න බැරුව හිතන ඒවා කියන ඒවා කරන ඒවා ඔක්කොම අත්හැරපුවාම නිවන කියලා මුලා වෙනවා. පුද්ගලයෝ ඒකට මුලා කරනවා. ඒක ලොකු අපරාධයක් වෙනවා. ඉතින් ඒ නිසා හොඳින් තේරුම් ගන්න ඕනේ මේවා. රාගදේශ මොහක්ෂය කරපුවාම ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ රෑ දවල් දෙකේ උන්වහන්සේ තරම් වැඩ තිබුණ කෙනෙක් කවුරුවත් නැහැ. උන්වහන්සේ තරම් ලෝකේ අත්හැරලා හිටපු උත්මේ තව කවුරුවත් ඇත්තෙත් නැහැ ඒ මට්ටමට. ඒ උපරිම. රෑ දවල් දෙකේ ලෝක සත්‍යය වෙනුවෙන් වැඩිපුරම හිතලා තියෙන්නේ. වැඩිපුරම කියලා තියෙන්නේ වැඩිපුරම කටයුතු කරලා තියෙන්නේ බුදුරජාන් වහන්සේ. නමුත් චන්දරාගයේ මාත්‍රයක්වත් නොබැඳි හිතලා තියෙන්නේ. චන්දරාග මාත්‍රිය කියවන් නොබැදි කියලා කරලා තියෙන බුදුරන් වහන්සේ. එහෙනම් අයින් කරන්න කිව්වේ මොකද්ද? යෝතස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ගෝ මුක්ති අනාලියෝ. ඔන්නෝකයි කරන්න කිව්වේ. ඒ තැන බැඳෙන යම් තෘෂ්ණාවක් ඇද්ද? අන්න ඒ තෘෂ්ණාව ශේෂයක් නැතුව විරාගයට නිරෝධයටපත් කරන්න. ත්‍යාගයක්. ඒක අත්හැර ඒ තෘෂ්ණාව අත්හැරලා දමන්න. ත්‍යාගෝ පටිනිසග්ගෝ එක පිළිගන්න එපා. එයින් ඉවත් වෙන්න. මිදෙන්න. නොවැළෙන්න. මේ කියන ආකාරයෙන් පෙන්වා තිබුණා ඔන්න ওই ටිකයි කරන්න කිව්වේ. තෘෂ්ණාව කියන්නේ හිතන ඒවාත් කියන ඒවාත් කරන ඒවාත් නෙමෙයි. ඒවා කර්ම. ඒක අபிසංකාර වෙන්න පුළුවන් තෘෂ්ණාවත් එක්ක සම්බන්ධ වුණොත්. ඒ නිසා අபிසංකාර වෙන්නේ නැහැ රහතන් වහන්සේගේ හිතන කියන කරන ඒවා. ඒවා ක්‍රියාසිත වලට ක්‍රියාසිතෙන් කරන වැඩවලට සීමා වෙනවා. සතර ගමන්ට උප්පත්තියට හේතු වෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේට කරන්න තියෙන වැඩ මොනවද? අනික් අයගේ යහපත නිසා යමක් කර දිය යුතුද? ඒක सिद्ध කරනවා. ඒකෙන් චන්දරාගයක් ගැනින්නේ නැහැ, බැඳෙන්නේ නැහැ. සමහර වෙලාවට සමහර දේවතාවන්ටත් බැරුව යනවා. මේ ඇත්ත සෝරා ගන්න. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදිලායි දේවතාවෝ කියනවා. යම් පෙදෙසක් අත්හැරියනම් ඒ පෙදෙසට ඔහු නිවුණා. සියලු ආකාරයෙන් සියල්ල අත්හැරියොත් එතන නිවනෙන් පූර්ණයි කියලා දේවතාවී කියනවා. බුදුරන් වහන්සේට මනෝ නිවාරණ සූත්‍රය විග්‍රහ කරනවා ලස්සන ඩෝටිගේ. බුදුරන් වහන්සේ දේශනා කරනවා ඒක එහෙම නෙමෙයි. යමකී යමකින් පාපයක් සිද්ධ වෙනවද? මනසෙන් ඒක හොයලා අත්හරින්න. යම් වැඩෙන හිතක් ඇත්නම් ඒකට පහර ගහන්න ඒක මෙයට පවත්තන්න එපා. ඒ හිත වැඩෙන්න අරින්න. ඒකේ මාර්ගයට බාධාවක් නැහැ. වැඩෙන හිත යථාබෝධය ලබනවා. යථාබෝධයෙන් තෘෂ්ණාව දුරු වෙනවා. තෘෂ්ණාව නිසා යම් කිසි දෙයක් හිතුවාද කිව්වාද කරාද ඒ සියල්ල එවිට නැති වෙනවා. එහෙනම් තෘෂ්ණාවෙන් හිතපු කියපු කරුවා තමයි සියලු පව් වලට සබ්බ පාපස්ස කියන ඒවාට අහු වෙන්නේ. සබ්බ පාපස්ස අකරණා වෙන්නේ තෘෂ්ණාව මුල් කරගෙන හිතන කියන කරන හරිය නතර වුණාම. ඉතින් ඕක තමයි අදත් වරද්දාගෙන තියෙන තැනක්. සියල්ල දුක නම් මොනවද ගල්ලන්නේ? ඔකම අත්හරින්න. කතා කරන්නත් එපා මොනවද කියන්නේ. ඔන්නෝම ගන්න අදහසක් තියෙනවා. ඉතින් කිව්ව දේ කරන්න නැතුවාම විකෘති වුණාම සියලු වැඩ පාළු වෙනවා. ජීවත් වෙලා ඉන්නකන් යම්කිසි බුද්ධලේකෙන් ලෝකයේ විය යුතු සේවයක් තියෙනවා. දෙමාපියන්ගෙන් දරුවන්ට ඉටුවේ යුතු සේවයක් තියෙනවා. ඒ දරුවගේ අනාගතය ගැන බලන්න ඕනේ නැත්නම් හැඳිනෝගා වියපො හොද්ද වාගේ වෙනවා. ළමයා. හරියට බලාගෙන හැදුවේ නැත්නම්. ඒ නිසා මොකද කරන්න ඕනේ? බෞද්ධයෝ මේ දරුවෝ ගැන බලන්නේ නැතුව ඉන්න විරිසක් එහෙම නෙමෙයි. එහෙම බෞද්ධ පවුලක් බුදුරජාන් වහන්සේ අනුමත කරලා නැහැ. නමුත් අද මේ සමහර අය කියන්නේ දරුවා ගැන හිතන්නත් එපා කවුරුවක් ගැන හිතන්නත් එපා ප්‍රශ්න ප්‍රශ්න අයින් කරන්න. ප්‍රශ්න ගන්න එපා හිතට. නිවන් දකින්න මෙහෙම කරන්න ඕනේ කියලා ක්‍රමයක් කියනවා. ඉතින් ප්‍රශ්න ගන්නේ නැහැ. පොඩි එකා ඕන රෝන්දියක් ගහලා එනවා. ටික කාලයක් ගියාට පස්සේ මොකද වෙන්නේ? ඇයි එයා ගැන හිතුවේ නැහනේ? ප්‍රශ්නයක් කරගත්තේ නැහැ. නමුත් ප්‍රශ්නයක් උන හැටි දන්නේ නැහැ. ඊට පස්සේ තමයි ඔළුව කරකට තමයි ප්‍රශ්නේ මතක් වෙන්නේ. පොඩි එකා දූෂිතර වැඩ කරලා දාමරිකෙක් වෙලා එනවා හැඳිනෝගා හදපු හොද්ද වාගේ අම්මේ තාත්තෙක් නෑ හදන්න. අම්මා තාත්තා අමුතු බෞද්ධකමක් කරගත්තාම තමන්ගේ පාඩුවේ ඉන්නවා හිතන්නේ නැතුව කියන්නේ නැතුව හොරන්නේ නැතුව. ළමයි ටික අතල මං එනවා. දැන් එහෙම જાති එකක් බුදුදහම කියලා මේ ශාසනයේ නෑ. ශාසනයේදී තමන්ගේ යුතුයකම් කොටසක් තියෙනවා ඉච්ඡා කරන්න දරුවා වෙනුවෙන්. ඒ දරුවා හදන්න ඕනේ බලන්න ඕනේ චන්දරාගයෙන් නෙමෙයි. ඒ දරුවා වෙනුවෙන් කළ යුතු දෙයක්. ඒක වතු උපදින්න හේතු වෙන්නේ නැහැ. සසර දුක ගොඩ නැගෙන්න හේතු වෙන්නේ නැහැ. ඒ යුතුයකම ඉටු කරන්න ඕනේ. ඉතින් මේ සමහර තැන්වල ඔහොම ධර්ම දේශනා කරලා තියෙනවා. ඒකයි මම මේ කියන්නේ. අන්තිමට මොකද වෙන්නේ? ඒ අයගේ කියන මුලා අදහස නිසා හරි වැඩක් කියනවා කියලා හිතාගෙන පිරිස ඒකට නැතු වුනහම තමන්ගේ තිබෙන පවුල් වල විශාල විනාශයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමා නිසා ජීවත් වෙන ඒ වගේම තමාගෙන් විශාල උදව්වක් උපකාරයක් ලබන අමනුෂ ලෝකවල විශාල පිරිස ඉන්නවා. පිනක් දහමක් කරලා අනුමෝදන් කෙරුවොත් ඒකෙනු කැපෙන අය. ඒ සියල්ලෝම අතර මං වෙනවා. බෞද්ධයෙක්ගෙන් කවදාවත් ලෝකෙට එහෙම දෙයක් වෙන්නේ නැහැ කරදරයක් වෙන්නේ නැහැ. එදා බුදු පියාණන් වහන්සේව මහරහතන් වහන්සේලා පිරිනුවම් පාලා ඉවර වුණාට පස්සේ උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලාගෙන කොටසක් තිබුණා. ඒ කොටසක් ලෝකයේ සේවයක් කරනවානේ. අනික් අය අළු වෙලා ටිකක් පැත්ත වෙලා දිරලා යනවා. නමුත් ධාතුන් වහන්සේ නමක් කියන්නේ යම් අදිෂ්ඨාන කාලයක් ඇත්නම් ශාසනය පවතින තාකල් දැකලා සිහි කරලා හිටන් චිත්ත ප්‍රහාදයක් ඇති කරගත්තත් ඔහුට බොහෝ කාලයක් හිතසුව පිණිසෙන්න හේතු වෙන යහපතක් ලබා දෙනවා. එනම් රාතන් වහන්සේ පිරිනුවම් පෑවත් පිරිනුවම් පෑවට පස්සෙත් යහපත තියෙනවා. අර අපේ කතාවක් තියෙනවා. ඇතා උන්නක් 1000යි මලක් 1000යි කියලා. පැරණි කතාවක්. ඒ කියන්නේ ඇතා වුණත් උගේ වටිනාකමක් තියෙනවා. මලහම දල දෙකේ වටිනාකම තියෙනවා. අන්නේ වගේ රහතන් වහන්සේ පිරිනුවම් පාපුවාම උන්වහන්සේගේ ධාතු ශේෂ වෙනවා. ශේෂ වෙන ධාතුන් වහන්සේලාත් ලෝකෙට මහා සේවයක් වෙනවා. එහෙනම් රහතන් වහන්සේ නමක් කියන්නේ නිකන් කොහටවත් වෙලා උන්විලා හද්ද නැතුව ඉන්න එකක් එහෙම කෙනෙක් නෙමෙයි. ලෝකෙට ඕන්නේ සේවය කරන කොහෙවත් චන්දරාගයෙන් බැඳෙන්නේ නැතුව. ඉතින් ඒ නිසා තේරුම් ගන්න ඕනේ මේ බෞද්ධයෝ කියන්නේ තනින් තන හැංගෙන අයවත් මුළුවටලා හද්ද නැතුව ඉන්න අයවත් නෙමෙයි. ඒ සේවයේ සිද්ධ වෙනවා සමන් චන්දරාගෙන් නිදහස් වෙනවා ධර්මයේ සත්‍ය අවබෝධයත් එක්කලා. ඉතින් ඒ ඉදිරියේ මාර්ගයේ තේරුම් අරගෙන ඒ මඟ අනුගමනය කරන්න ඕනේ. අපිට අද මේ ප්‍රශ්නෙට ඊට වඩා පිළිතුරෙන් ලවස් වෙන්නේ නැහැ. විශාල විස්තරයක් අපි ඔය පිළිබඳව ප්‍රකාශ කළේ.